තින්සතිමෝ පරිච්ඡේදෝ තිස්වෙනි පරිච්ඡේදය ධාතු ගබ්බ රචනෝ රුවන්වැලි මහාසය ගර්භය නිර්මාණය කිරීම වන්දෙත්වාන මහරජා සබ්බං සංඝං නිමන්තේ යාවචේතිය නිට්ටානා භික්ඛං ගන්නත මේතේ අපගේ දුටුගැමුණු මහරජුරුවෝ ස්වාමීනි යම් දවසක මහාසෑය ඉදිකිරීම කටයුතු සම්පූර්ණ වෙයිද එතෙක්ම කල් මාගේ දාණය පිළිගන්නා සේක්වා කියලා සියලු සංඝයා වහන්සේට වන්දනා කොට ආරාධනා කළා සංඝෝ තං නාදිවාසස අනපොම්බනසෝපන යචන්තෝ ආව සත්තහං සත්තහ මදිවාසනං එපමණ කාලයක් දාණයට ඇරවුම් කිරීම භික්ෂුන් වහන්සේලා පිළිගත්තේ නැහැ රජ්ජුරුව අනුක්‍රමයෙන් කාලය අඩු කරමින් අඩු ගණනේ සත් දවසක්වත් දාණය පිළිගන්නා සේක්වා කියලා ඇරයුම් කළා සත් දවසක ආරාධනය සංඝයා වහන්සේ පිළිගෙන වදාලා අලත්තෝ පඩ බිකු ඒතේලතා සුමනෝසෝ අට්ඨාරස සුඨානේ සූතු ප ဋ ාණ සමන්තතෝ මණ්ඩපේ කාරයත්වාන මහදානං පවත්තේ සතං තත් සංඝස්ස තතෝ සංඝං විසජ්ජය එදා රැස්සෝ භික්ෂූන් වහන්සේලාගෙන් අඩක් පමණ භික්ෂූන් තමන්ගේ දවස් හතක දාණයට ලැබුණා. මහ සතුටටපත් වුණා වූ රජුරෝ චෛත්‍ය භූමිය වටේ 18 පොලක මණ්ඩප තනවා එහි සංඝයා වඩම්මලා සත් දවසක් සංඝසතු මහා දානයක් පැවැත්තුවා. ඊට පස්සේ සංඝයා වහන්සේට ආපසු වඩින්නට සැලැස්සුවා. තතෝ භේරින් චරපෙත්වා ඉට්ඨකා වඩ කියලා සන්නේපාතේ සිතේ ආසුම් පංච මහත් සතානෙහි ඊට පස්සේ රජුරු අඬ පෙර ගස්වල ඉක්මනින්ම උළු වඩුවන් ගස් කෙරෙව්වා. උළු ගඩොල් හදන්නට දාන්න වාසරු 500ක් පමණ ආවා. කතං කරිස්ස සීතේ කෝ පුචිතෝ ආහ භූපති පෙස්සියානං සතං ලද්දං පසෝනං සකටං අහං ස්තොප මහාසය ඉදි කරන්නට ගඩොල් සදන්නේ කොහොමද කියලා රජුරෝ එක් වඩුවෙකුගෙන් ඇහුවා. මං කම්කරුවන් 100ක් ලබාගෙන මැටි ගලකුත් ලබාගෙන කේපයිස්සාමේ කාන්තං රාජා පටිබාහේ තතෝ මොපද්ද පද්දංච පංසෝද අම්මනානච ඒ ගලේ මැටි එක දවසින් ඉවර වෙනතුරු ගඩොල් සදන්නම් කියලා කිව්වා. රජ්ජුරුව ඔහුව වැළැක්වුවා. තව කෙනෙක් ගල් භාගයක වැඩ දවසින් කරන්නම් කිව්වා. තව වඩුවෙක් ගල් කාලක මැටි වැඩ දවසින් කරන්නම් කිව්වා. තව වඩුවෙක් අමුණු දෙකක මැටියෙන් දවසකට වැඩ කරන්නම් කිව්වා. ආහංසු රාජා පටිබාහේ චතුරෝ තේ පිවඩ්ඩකේ අතේකෝ පණ්ඩිතෝ ව්‍යත්තෝ වඩ කියා භූපතෙන් රජ්ජුරුව ඒ උළුබාස්වරු සතර දෙනාම වැළක්ුවා එතකොට එතන සිටියේ නුවණැති ව්‍යක්ත සිරිවඩක නැමැති උළුබාස් රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා මොදොකලේ කොට යත්වා අහං සුප්පේ වට්ටතං පින්සාපයත්වාන සදකං පංසෝ නම්මනං වංගෙඩිය දාලා කොටවලා කුල්ලෙන් පොලවලා මිරිස් ගාලේ දාලා අඹරවලා ගන්නෙක් අමුණක මැටියෙන් මන් දවසක වැඩ කරන්නම් ඉති වුත්තෝ අනුන්නාසේ තිනාදී නැත්තනෝසයන් චේති අම්මේති භූමින්දෝ ඉන්ද තුල්ලා පරක්කමෝ එහෙම හදන චෛත්‍යය තනකොලාදිය වැවෙන්නේ නැතුව යනවා කියලා ඔහු කිව්වා සක් දෙවිඳු හා සමාන මහත් වීරියකින් යුක්ත වූ රජුරුව ඔහුගේ අදහස පිළිගත්තා කිං සම්තානං චේතියං තං කරස්ස සිතවං අතේ පුච්චිතං තං කනං ඒව විස්සකම්හෝ තමාවස හොඳයි ඔබ කොයි ආකාරයේ හැඩයකින්ද මහාසෑය කරන්නට සිතාගෙන ඉන්නේ කියලා උළුබාස්ගෙන් ඇහුවා එසැනින්ම විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හුට ආවේශ වුණා සෝවන්නපාතින් තෝ අස්ස පුරා පෙත්වාව වඩකේ පානිනා වාරි මාදාය වාරි පිට්ඨිය මහනේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ බැල්මෙන් යුක්ත වූ ඒ උළුබාස් රන් පාත්‍රයකට වතුර පුරවලා තමන් අතට වතුර පතක් අරගෙන තලියේ වතුර මතට පහරක් දුන්නා පලිකා ගෝල සතිසං මහා බුබ්බල මොට්ටහේ ආයි දේශං කරසන්තේ තුස්සිත්වා නස්ස භූපතේ පලිඟ බෝලයක් වගේ මහා ජල බෝලයක් පැන නැංගා දේවයන් වහන්සේ මෙන්න මේ විදිහේ සෑයක් මං කරන්නේ රජුරෝ ඔහු ගැන ගොඩාක් සතුටු වුණා සහස්සග්ගං වත යුගං තලාලංකාර පාදුකා කහපනානි ද්වාදස සහස්සානි ච දාපපි කහවණු දහසක් වටිනා වත්‍ර යුගලයකුත් රං කැටයම් දැමූ කහවණු දහසක් වටිනා මිරිවැඩි සඟලකුත් කහවණු 12000කුත් ඔහුට ලැබෙන්න සැලැස්සුවා හිටකාහරා පෙස්සං අපෙලන්තෝ කතං නරේ ඉති රාජා විචින්තේසේ රත්ඤ්ඤත්වාන තං මරෝ චේති අස්ස චතුත්වාර ආරත්වාන ඉට්ඨකා රත්ෙන් රත්ෙන් තපං සෝක කපනකා මං කොහොමද මිනිස්සුන්ව පීඩාවටපත් නොකර සෑය හදන තන්ට gadol ගෙන්වා ගන්න කියලා එදා රාත්‍රියේ රජුරෝ කල්පනා කළා. එය දැනගත්තා වූ දෙවිවරු චෛත්‍ය රාජයා ඉදිවන භූමියේ සතර දොරටුවේ එක එක දවසට සෑහෙන පමණට gadol රැයට රැයට ගෙනවිත් ලැබුවා. තං සොත්වා සුමනෝ රාජා චේතිය කම්මමාරබී අමූල මෙත්ත කම්මංච නකාතබ්බන්ති නාපේ දෙවියන් විසින් චෛත්‍ය භූමියට ගඩොල්ගෙන බව ඇසූ රජුරෝ මහ සතුටටපත් වුණා මහා සෑයේ ඉදිකිරීම පටන් ගත්තා කවුරුවත් මහා සෑයේ වැඩ කරද්දී පඩි නොගෙන කරන්ට එපා කියලා අඬ ගස්වා දැනුම් දුන්නා. ඒකේ කස්මෙන් දුවා රස්මෙන් තපාපේසිකහපනේ සෝලස සත සහස්සානි වත්තානේ සුබහෝච එක එක දොරටුවෙන් කහවණු දහසේ ලක්ෂය බැගින් තැබෙව්වා බොහෝ වස්ත්‍රත් තැබෙව්වා විවිධං චාලංකාරං කජ්ජ බොජ්ජං සපානකං ගන්ධමාලා ගුලාදේච මුඛ වාසක පංචකං යතාරුචිතං ගන්නන්තෝ කම්මං කତ୍වා යතාරුචින් තේ තත්තේව අපෙක්කිत्वा දංසුරාජ කම්මිකා නොයෙක් කයරෝ පළඳින අලංකාර ආභරණත් ප්‍රණීත ආහාර පානස් අෂ්ටපාන වර්ගත් සුවඳ මල් රුක්සකුරු ආදියත් මුව සුවඳ කරන පස් වර්ගයකින් යොත් බුලත් පිටත් මහා සෑය ඉදිකිරෙන් වැඩට කැමැති පරිදි උදව් වෙලා මේවා කැමැති පරිදි ගණිත්වා කියලා තැබ්බෙව්වා රාජපුරුෂයෝ ඒ විදිහටම ඒවා ඔවුන්ට ලැබෙන්න සැලසුවා තූපකම්ම සහායතං ඒකෝ භික්ඛුනිකාමයන් මත්තිකා පින්න මාදාය අත්තනාපි සංකතං ගන්්වාන චේති අට්ඨානං වංචත්වා රාජකම්මිකේ අදාසිතං වඩ කෙස්ස ගන්නන්තෝ යවදානසෝ මහාසය ඉදිකිරීමේ කටයුත්තට සහාය වෙන්න කැමැති එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ යතිම්ම සකස් කළ මැටි පිඩක් අරගෙන මහාසය ඉදිවන තරට වැඩම කරලා රාජපුරුෂයන්ව රවටාය උළුබාසුන් හැට දුන්නා ඒක අතට ගනිද්දී ඔහුට තේරුම් ගියා තස්සාකාරං වෙදිත්වාන තත්තෝසි කුතුහලං කමේන රාජා සොත්වා නගාගතෝ පුච්චේ වඩකින් මේ මැටි පිටේ හැඩේ කිසියම් වෙනසක් තියෙන බව ඒ ගැන සැකයක් ඇති වෙලා ඒ ගඩොල පූජා කළ භික්ෂූන් වහන්සේගේ හැඩරුව හොඳින් මතක තබා ගත්තා මේ ක්‍රමයෙන් රජ්ජුරුවන්ටත් අහන්නට ලැබුණා. රජ්ජුරුව වෙත් උළු බාසුන් නැහැකෙන් ඒක නැහුවා. දේවයේකේන හත්තේන පුප්පනාදාය භික්කවෝ ඒකේන මාත්‍තිකා පින්දම් දෙන්ති මයං අහං පන අයං ආගන්තුකෝ බික්ඛු අයං නේවාසිකෝ ඉති ජානාමිනේ වාති වචෝ සුත්වාරාදා සමප්පය ඒකං බලත්තං දස්ස තුං මත්තිකා දායකං යතෙන් සෝ බලත්තස්ස දස්සේ සිසෝතං රඤ්ඤෝ නිවේදේ දේවයන් වහන්සේ එකාතකින් මලක් අරගෙන අනිත් අතින් මැටි පිට අරගෙන වැඩලා මට දෙද්දි මං වනාහි මේ ශාමින් වහන්සේ ආගන්තුක භික්ෂුන් වහන්සේ නමක්ද නේවාසික භික්ෂුන් වහන්සේ නමක්ද කියලා දන්නේ නැහැ නමුත් දේවයන් වහන්සේ මට ඒ භික්ෂුන් වහන්සේ හඳුනා ගන්නට නම් පුළුවන් කිව්වා. එය අසූ රජ්ජුරුව මැටි දුන්නා වූ භික්ෂුන් වහන්සේ පෙන්වනු පිණිස එක් යුද බටයෙකුව යොමු කළා. උළු බාසුන් නැහැ යුද බටයාට ඒ භික්ෂුන් වහන්සේ පෙන්වුවා. ඔහු ඒ බව රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. ජාති මකුල කුම්භේසෝ මහා බෝධංගනේතයෝ තපාපෙත්වා බලත්තේන රාගාදාපේසි භික්ඛුනෝ රජ්ජුරුව දෑසමන් පොහොට්ට පුරවපු නැවුම් කලගිරි තුනක් සුවඳ වර්ග සමග මහා බෝමළුවේ තබ්බවලා යුද බටයාලවා ඒ භික්ෂුන් වහන්සේට ලබා දුන්නා ආජානිත්වා පූජයත්වා තිතස්සත් සබික්කුණෝ බලතෝ තං නිවේදේසේ තදා තංගානිසෝ යතේ ස්වාමින් වහන්සේ අපගේ රජුරුවන් වහන්සේ මේවා පිළියෙල කර තිබෙන්නේ ආගන්තුක වන්න භික්ෂුන් වහන්සේලාට කිව්වා එතකොට ඒ භික්ෂුන් වහන්සේව පිළිගත්තා මේ මහා සෑයේ මැටි පූජාවේ හිලව්වට දුන් දේ බව නොදත්තේ භික්ෂුන් වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා පවත්වලා සතුටින් සිතගෙන සිටියා. එතකොට රාජපටයා මේ මහා සෑයේ වැටුප් නොගෙන මැටි පිටක් දුන්නාට අපගේ රජුරෝ දුන් පඩියක කියලා කිව්වා. භික්ෂුන් වහන්සේ එතකොට තමයි ඒ දැනගත්තේ. කේලිවාතේ ජනපදේ පියංගල්ල නිවාසිකෝ පේරෝචේතිය කම්මස්මින් සහායත්තං නිකාමයන් කොට්ටවාල ජනපදයේ පියංගල්ල වාසයේ තවත් තෙරුන් වහන්සේ නමක් චෛත්‍ය කර්මාන්තයට සහාය වෙන්න ආසාවෙන් සිටියා තස්සෙට්ටිකාවඩ කිස්සනාතකෝයිදාගතෝ තිට්ටිකා සම්මත්තේන ඥාතෝ කත්වානෙට්ටකං ඒ තෙරුන් වහන්සේ උළුබාසුන් හැගේ ඥාතිය. ඉතින් ඒ භික්ෂුන් වහන්සේ මහා සෑ ළඟට වැඩම කරලා ඒ gadol වල හැඩරුව හොඳින් බලාගෙන ගිහින් ඒ විදිහටම gadolක් හදාගෙන ආවා. කම්මේ වංචයත්වාන වඩ කෙස්ස අදාසිතං සෝතං තත් නියෝජේසි කොලහල මහෝසිත කංකරුවන් රවට්ටලායේ භික්ෂුව එක් අතකින් රජුගේ ගඩොලත් අනිත් අතින් තමන්ගේ ගඩොලත් ගෙන වෙත් උළුබාසුන් නැහැට ගඩොලත් දුන්නා උළුබාසුන් නැහැ ගඩොල් වහාම චෛත්‍යයට යෙදෙව්වා අනිත් අය මෙය දැනගෙන එතන ආරාවුලකුත් ඇති වුණා. ආජාසුත්වාවතං ආහනාතුං සක්කාතමෙත්තිකං ජානන්තෝ පින සක්කාතේ රාජානං ආහවද්දකී රජ්ජුරුවන්ටත් මෙයා සන්ට ලැබුණා. රජ්ජුරුවෝ උළුවඩුවාගෙන් ඇහුවා ගඩල හඳුනා ගන්නට පුළුවන්ද? ඔහුට ඒ ගඩල හඳුනා ගන්නට පුළුවන්කම තියෙද්දී හඳුනා ගන්නට අමාරුයි කිව්වා. ජානාසිතං ත්වං තේරන්ති උත්තෝ ආමාති වාසිසෝ පඤ්ඤාපනත්තං අපේසේ බලත්තං තස්ස භූපතේ ඔබ ඒ තෙරුන් වහන්සේ දන්නවාද යසූ විට එසේය දේවයන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. එවිට රජුරෝ ඒ භික්ෂුන් වහන්සේ හඳුනා ගැනීමට යුද බටයක යෙදෙව්වා. බලත්තෝ තේන තඤ්ඤත්වා රාජානුඤ්ඤායුපාගතු කටාල පරිවේනතරම් පස්ය මන්තිය කුළු බාසුන් නැදුන් තොරතුරු අනුව යුද බටයායේ භික්ෂුන් වහන්සේ සිටන තැන දැනගත්තා. රජ්ජුරුවන්ගේ උපදේශ පරිදි කට්ටහාල පිරිවෙනට ගෙහින් ඒ භික්ෂුන් වහන්සේ දැක හිතවත්ව කතා බස් කළා. තේරස්ස ගමනං ච ගතිට්ඨානං ච ඥානිය තුම්මේ සාගච්ඡාමි සකංගාමන්ති භාස්‍ය තෙරුම් පියංගල්ල විහාරයෙන් වැඩි බව නැවත එහි වඩන බවක් දැනගත්තා මාත් ඔබ වහන්සේලා සමග මගේ ගමට යන ගමන් එනවා කියලා කිව්වා පඤ්ඤෝ සබ්බං නිවේදේ චිරාජා තස්ස දාපේ වත්තයුගං සහස්සගං මහගං රත්ත කම්බලං සාමනකේ පරිකාර බහුක සකරම් පිච සුගන්ධත්තේලනාලෙන්ච දාපෙත්වානුසාසිතං මේ සියලු විස්තර රජුරවන්ට කිව්වා රජ්ජුරුවෝ යුදපටයාට කහවණු දහසක් වටිනා වස්ත්‍ර යුගලකුත් මාහිඟි රන් කම්බලියකුත් ශ්‍රමණයන් වහන්සේලාට ගැලපෙන තවත් පිරිකරත් බොහෝ සූකිරිත් සුවඳ තෙල් නැලියකුත් දීලා ඔහුට උපදෙස් දුන්නා. තේරේන සහගන්්වා සෝ දිස්සන්තේ පියගල්ලකේ තේරං සීතාය ඡායාය සෝදකායන සේදිය එතකොට හෝ තෙරුන් වහන්සේ සමග පියන් ගල්ලට ගියා තෙරුන් වහන්සේව සීතල සෙවණැල්ල තියෙන සිසිල් දිය තියෙන තැනකට වඩා හිඳෙව්වා සක්කර පාන කන්දත්වා පාදේ තේලේන මක්ඛ්‍ය උපාහනානියෝජෙත්වා පරිකාරේ උපානයේ සූකිරි දෙමු පෙන් වැළදෙව්වා පාවල තෙල් ගැල්ලුවා උන්වහන්සේගේ දෙපාවලට පාවහම් පළඳවා පිරිකර පූජා කරගත්තා කුලෝපගස්සතේ රස්ස ගහිතා මේ මේ මයා වත්ත යෝගන්ත පොත්තස්ස සබ්බේතානි දදාමිවෝ ස්වාමීනි මේවා මං කුලබක පෙර නමකටයි ගත්තේ මේ වත්‍ර යුගල මාගේ පුතාටයි ගත්තේ මම මේ හැමදේම තමන් වහන්සේට පූජා කරනවා ඉතිවත්වාන දත්වා තේ ගහෙත්වා ගච්ඡතෝ පන වන්දිත්වා රාජවචසාරන්නෝ සන්දේශමහසෝ මෙහෙම කියා සියල්ල පූජා කළා. උන්වහන්සේලා ඒවත් රැගෙන වඩින වෙලාවේ වන්දනා කරලා රජුරුවන්ගේ වචන උන්වහන්සේලාට පවසා සිටියා. මහාතෝපේ කෛරමානේ භාතියා කම්මකාරකා අනේක සංකාය ගනා පසන්නා සුගතෙන් ගතා මහසය ඉදිකරන කාලයේ එහි බැල මෙහෙවම් කළ කංකරු ආදී බොහෝ ගණන් මිනිස්සු තුනරුවන් කෙරේ සිත පහදවා ගැනීම හේතුවෙන් සුගතේ උපන්නා චිත්තපසාද මත්තේන සුගතේ ගති උත්තමා ලබතේති විදිත්වාන තූප පූජං කරේ බුදෝ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ස්තූපයේ ඉදිකිරීම ගැන සිත පාදවාගත් පමණින් සුගතිය ඉපදීම ලැබුවා කියලා නුවණැත්තා අවබෝධයෙන්ම ස්තූප පූජාව කරන්න ඕනේ එත්තේව පතියා කම්මං කරිත්වා ඉතියෝ දුවේ තාවතින් සම්මිනිබ්බත්තා මහතෝ පම්මිනෙට්ටිතේ මේ මහා සෑයිදි කරවද්දි බැලමෙහි කළ ස්ත්‍රීන් දෙදෙනෙක් තව තිසාවේ උපන්නා මහා සෑයේ කටයුතු නිමවීමෙන් පස්සේ ආවජ්ජත්වා පුබ්බ කම්මං දිට්ඨ කම්ම පලාවබෝ ගන්ධමාලා දේත්වාන තෝපං පූජතුමාගතා ඒ දෙන්නා තමන් පෙර ආත්මේ කරන ලද පින්කම් සිහිකොට එහි විපාක අධ්‍යක් ගන්නට ලැබුණ නිසා සුවඳ මල්ලාදී අරගෙන මහා සෑය වැඳුම් පිදුම් කරන්ට ආවා ගන්ධමාලාහි පූජෙත්වා චේතියං අභිවන්දසොං තස්මෙන් කනේ වාති වංක වාසිතේරෝ මහසිවෝ රත්ති භාගේ මාතෝ පං වන්දසාමෙති ආගතෝ තාදෙස්වානමා සත්ත පන්නිරුක්ක මපස්සතෝ සුවඳ මලින් මහා සෑයට පූජා පවත්වලා ආදරේ මහා සෑය වන්දනා කළා. එකෙනෙහිම භාතික වංශ විහාරවාසී මහාසිය මහරහතන් වහන්සේ රාත්‍රී කාලයේ මහා සෑය වන්දනා කරන්නට ඕන කියලා වැඩම කළා. ඒ దేవතාවුන් දැකපුන් වහන්සේ මහා රුක්කත්තන වෘක්ෂයට මුවා වෙලා හිටියා. අදස්සයත්වාත්තානම් පස්සං සම්පත්ති මබ්බුතං තත්වාතා සංවන්දනාය පරියෝසානේ අපොච්චිතා තමන් වහන්සේසේ නොපෙනී සිට ඈලාගේ අද්භූත දිව්‍ය සම්පත් දැකලා ඈලාගේ වන්දනාව අවසානයේ මෙහෙම ඇහුවා. භාසතේ සකලෝ දීපේ දේව භාසනවෝයිද කිනෝ කම්මං කරෙත්වාන දේව ලෝකං ඊතෝ ගතා දේවතාවියනි ඔබ දෙදෙනාගේ ශරීරා ලෝකයෙන් මේ මුළු ලංකාද්වීපයම එළිය වැටුණා මනුස්ස ලෝකයේ සිට දෙව්ලොව ගියේ මොන විදිහේ පුණ්‍ය කර්මයක් කරලද? මහාතෝපේ කතං කම්මන්තස්ස සුදේවතා එවං තථාගතේව පාසදෝයි මහප්පලෝ ස්වාමීනි අපි මේ මහාසෑයේ ඉදිකිරීම වලට බැල මෙහෙවර කරලායි පෙනෙනුයි දෙවියන් අතරට ගියේ කියලා ඒ దేవතාවියෝ පිළිතුරු දුන්නා ඔය ආකාරයට අප භාග්‍යතුන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම මහත්ඵලයෙන් යුක්තයි. පුප්පාදානත්තයන්තෝ පේට්ඨිකාය චිතං චිතං සමං පටවියාකත්වා විද්ධිමන්තෝ වසේදයං මහසෑය තුම්මහල් පේසාවලලු දක්වා ගඩොල් බැඳලා අවසන් වෙද්දී එරදෙමත් රහතන් වහන්සේලා සියල්ල පොළව මට්ටමට ගිලෙන්ට සැලැස්සුවා. නව වාරේ චිතං සබ්බං එවං හෝ සේදයන් සතේ අතරාජා බික්කු සංඝ සම්නිපාතමකාරේ ඔය විදියට බදින බදින පේසාවලලු පොළව මට්ටමට වාර 9ක් ගිලෙව්වා එතකොට දුටුගැමුණු රජ්ජරුව භික්ෂු සංඝයා වහන්සේව රැස් කෙරෙව්වා. තත්තාසේති සහස්සානේ සම්නේ පාතම්මේ භික්ඛවෝ රාජා සංගමපාගම්ම පූජත්වා බෙවන්දිය ඉත්තකෝ සීදනේ තු පුච්චි සංඝෝ වියාකරේ නෝසීදනත්තන්තෝ පස්ස ඉද්දේවන්තේ බිකුයි එතනට භික්ෂූන් වහන්සේලා 80000ක් පවින වදාලා රජුරුව සංඝයා වහන්සේ වෙත පැමිණලා පූජා පවත්වලා ආදරයෙන් වන්දනා කරලා මේ විදියට බඳින ලද gadol ගිලා බසින්නේ මක්නිසාද කියලා අසා සිටියා මහරජුරුවනේ අනාගතයේදී මහා සෑයේ ගිලා බැසීමක් නොවෙන්නට ඉරිදිමත් භික්ෂූන් වහන්සේලා විසුණුන වාරයක්ම ගෙල්ලුවේ. කතං ඒතං මහරජනයිදාන කරිස්සතේ අඤ්ඤතතමකත්වා තං මාතෝ පං සමාපය මහරජුරුවනි ඒ කටයුත්ත සම්පූර්ණයි දැන් ඉදිරියට එහෙම කරෙන්නේ නැහැ. හිතේ වෙනස්කමක් ඇති නොකරගෙන මහා ස්තූපයේ වැඩ කටයුතු સમાપ્ત කළ මැනවි. තං සොත්වා සුමනෝ රාජා තූප කම්මමකාරයේ පුප්පාධානේ සුදසසු ඉට්ඨිකා දස කෝටියෝ එයසු රජුරෝ ඊතා සතුටටපත් වෙලා මහා සෑයේ ඉදිකිරීම කරගෙන ගියා. දහවතාවක් පේසාවලු කරවන්නට දස කෝටියක ගඩොල් වැය වුණා. බික්කු සංඝෝ සාමනේරේ උත්තරං සුමනම් පිච චේතිය ධාතු ගබ්බත්තං පාසානේ මේගවන්නකේ භික්ෂු සංඝයා වහන්සේ උත්තර සුමන යන 이르දිමත් සාමණේරයන් හට සාමණේරයනි මහා සෑයේ ධාතු ගර්භයේ පිනිස ලා කහ පාට හුරු රතු පැහැයෙන් යුතු මේද වර්ණ ගල් පුවරු ආහාර තාතියෝ දේසිතේ ගන්්වා උත්තරං කුරුම් අසීති රතනායාම විතරේන රවිභාසුර අට්ටංගුලානි බහලේ ගන්ටි පුපනිබේ සුබේ චමේග වන්න පාසානේ ආහාරෙන් සුකනනතෝ අරගෙනෙන්ට කියලා ඒ කටයුත්තේ යෙදෙව්වා ඒ ශාමණේරයන් වහන්සේලා උතුරුකුරු දිවයින්ට ගිහින් දිගත් පළලත් රියන් 80ක් පමණ වූ හිරු මඩල වගේ දිලිසෙන අඟල් අටක් ඝනකම තියෙන බඳු අදමල් පොකුරක් බඳු පළොදු නැති මේද වර්ණ ගල්පුවරු සයක් රැගෙන වැඩියා පුප්පාදානස්ස උපරිමජ්ජේ කන්නපාතිය චතුපස්සම්මි චතුරෝ මංජුසං වියෝජ්‍ය එකක් පේසා වලල්ලට උඩින් සෑය මැද ඇතිරෙව්වා ගල්පෝරු සතරක් සතර පැත්තේ පෙට්ටියක ආකාරයෙන් සතර බිත්තියක හැඩයෙන් සිටෙව්වා ඒකම් පිදාන කත්තාය දිසා භාගේ පුරත්තිමේ අදස්සනං කරිත්වා තේ තපයං සමහිද්దికා එකක් උඩින් වසා දමන්නට මහා ඉරිදිමත් සාමණේරවරු ඒක නැගිරිහිර පැත්තට වෙන්ට කාටවත් නොබරෙන්ට තියලා තිබ්බා. මජ්ජම්මේ ධාතු ගබ්බස්ස තස්ස රාජාකාරේ රතනමයං බෝධි රුක්ඛං සබ්බාකාර මනෝරමං රාජ්‍යරෝයේ ධාතු ගර්භයේ මැද හැම අයුරින්ම මනහර වූ මැණික් ගලෙන් කළ බෝධි වෘක්ෂයක් කෙරෙව්වා අට්ටාරස රතනිකෝ කන්දෝ සාකස පංචච පවාලමය මූලසෝ ඉන්දනීලේ පතිට්ඨිතෝ බෝ අතු පහකින් යුතු වේ මහා බෝකඳ ක්‍රියන් 18ක් කුසයි ඒ බෝධින් වහන්සේගේ මුල් හදා තිබුණේ පබළු වලින් ඒ වගේම ඉඳුනල් මැණිකෙන් කළ බිමකයි වඩා හිඳුවා තිබුණේ සුසුද්ධ රජත කන්දෝ මණිපත්තේ සෝබිතෝ හේමමය පණ්ඩුපත්ත පලෝ පවාල අංකුරෝ ඒ බෝධින් වහන්සේගේ කඳ පිරිසිදු රිදියෙන් හදලා තිබුණා බෝකොළ අලංකාර මණික් වලිනුත් ඉදීගිය බෝපත් බෝගඩි රත්තරණින් කරලා බෝදලු පළඟු වලින් කරලා තිබුණා. අට මංගලිකා තස්ස කන්දේ පුප්ප ලතා පිච චතුප්පදානම් පන්තේ ච හංස පන්තේ ච සෝබනා ඒ බෝ කඳේ අෂ්ටමංගල ලකුණු ලියවල් ඇත් අස් ගව මහිස යන සිව්පාවුම් පෙළ හංසවැල යන මේනොත් ලස්සන වුණා. උද්දං චාරු විතානන්තේ මුත්තාකින් කිනේ ජාලකා සුවන්න ගන්ටා පන්තේච දාමානෙච තහින්තයෙන් උඩින් අලංකාර වියනක් වගේ සිටින්නට මුතුකින් කිනිදල් කරවා තිබුණා. තනෙන් තන රන් සීනුවැල් එල්ලා තිබුණා. විතාන චතුකෝ නම්මේ මුත්තාදාම කලාපකෝ නව සත සහස්සග්ගෝ ඒකේකෝ අසිලම්බිතෝ වියන සතර කොනේ මුතු වැටියෙන් සරසා තිබුණා. ඒ එක් එක් මුතු වැටියක් කහවණු නව ලක්ෂයක වටිනාකමින් යුක්තයි. රවිචන්දන තාර රූපානි නානා පදුමකානිච රතනේ කතානේ විතානේ අපිතානං ඒ වියනේ හිරු මඩල සඳ මඩල තරු පෙළ නොයෙක් පියුම් ආදී මැණික් වලින්ම කරවා එල්ලලා තිබුණා අට්ඨෝත්තර සහස්සානි වත්තානි විවිධානිච මහග්ගනානාරංගානි විතානේ ලම්බිතානං ඒ වියනේ තනින් තන නානා පාටින් යුක්ත මාහැඟි විවිධ වස්ත්‍ර 1008ක් එල්ලා තිබුණා බෝධින් පරික්කිපිත්වාන නාරතන වේදිකා මාමලක මුත්තානේ සම්පාරෝතු තදන්තරේ ඒ බොමඩ වටකොට නොයෙක් මණික් වලින් සකසූ වේදිකාවේ ලොකු නෙල්ලිතරමේ මුතු වලින් අතුරා තිබුණා නානා රතන පුප්පානං චතු ගන්ධෝදකස්සච පුන්නා පුන්නගත පන්තේ බෝධි මූලේ කතානහෝ නොඑක් මණික් වලින් කල මලුත් සුවඳ වර්ග සතරක දියරෙන් පෙර වූ පුන්කලස් සතරකුත් බොමල තියලා තිබුණා බෝධිපාචේන පඤ්ඤාත්තේ පල්ලංකේ කෝටි අග්ගකේ සුවන්න බුද්ධ පටිමං නසේදාපේ සිභාසුරං බෝධියට නැගෙනහිරින් පනවන ලද ඊතා වටිනා ආසනයේ රැස් විහිදෙන රණින් කරන ලද බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳෙව්වා ශරීරායවයා තස්ස පටිමාය යතරහං නානවන්නේ රතනේ කතාසුරචිරා ඒ පිළිම වහන්සේගේ අඟපසඟ භාගතුන් වහන්සේගේ රුවට ගැලපෙන අයුරින්ම ඒ තැනට යෙදූ වර්ණවත් මණික් ගලින් සරසා ඊතා මනරංව තිබුණා මහා බ්‍රහ්මාටිතෝ තත්ත රජතච්ඡත්ත ධාරකෝ විජයොත්තර සංකේන සකෝ චාබිසේකදෝ ඒ පිළිම වහන්සේගේ හිසට උඩින් පිටුපසට වෙන්ට රෙදියෙන් කළ ඡත්‍රයක් ඔසවාගෙන මහා බ්‍රහ්මයා සිටියා විජයුත්තර සංකයෙන් අභිෂේක ජලයේ සිමින් ශක්දෙවිඳුන් එතන සිටියා. වීනාහතෝ පංචසිකෝ කාලනාගෝ සනාතිකෝ සාසතෝ මාරෝච සහති සහබින්කරෝ බේලුව පඬු වීණාව අතට ගත් පංචසිකත් එතන අඹලා තිබුණා. මහා කාල නාගරාජා නාටක ස්ත්‍රීන් සමග අඹලා තිබුණා. දහසක් අත් ඇති මාරයත් ගිරි මේකලා එතු පිට නැගලා Tamanට කීකරු මාර සේනාව සමග එතන සිටින අයුරු අඹලා තිබුණා. පාචේන පල්ලංක නිබාති සුසේස දිසා සුච කෝටි කෝටි ධනග්ගාච පල්ලංකාත්තතාහොං නැගෙනහිර පැත්තේ තැබූ ආසනය වගේම ආසන අනිත් පැතිවලත් තනවා තිබුණා. කෝටි ගණන් වටිනා වස්තුව ඒ ආසන මත අතුරා තිබුණා. බෝධින් ඔසේෂකේ කත්වා නාන රතන මණ්ඩිතං කෝටි ධනග්ගකං ඒව පඤ්ඤත්තං සයනං අහෝ බෝධිය පැත්තට හිස දමා නොයෙක් මැණික් කැටයෙන් කරවන ලද කෝටි ගණන් වටිනා වත්තු ඇතුළු සයනයක් පනවා තිබුණා සත්ත සත්තාහඨානේ සුතත්ත තත්ත යතරං අධිකාරේ අකාරේසි බ්‍රහ්මායාචනමෙවච භාග්‍යතුන් වහන්සේ සස්සතිය ගත කොට වදාළ තැන් ඒ තැනට සුදුසු පරිදි කරවා සහම්පතේ බ්‍රහ්මරාජයා විසින් ධර්ම දේශනාවට කළ ඇරයුමත් අඹලා තිබුණා ධම්මචක්කප්පවත්තිංච යසපබ්බජන පෙච බද්ද වග්ගය පබ්බජන් ජටිලානන්දමනම් පෙච බිම්බිසාරාගමං චාපේ රාජගේ අපවේසනං වේලුවනස්ස ගහනං අසේති ශාවකේ තතා අප භාග්‍යතුන් වහන්සේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන ආකාරයත් යසකුල පුත්‍රයා ප්‍රධාන 54 යහළුවන්ගේ පැවිදි වීමත් භද්‍ර වර්ගීය කුමාරවරු 30 දෙනාගේ පැවිදි වීමත් ජටිල দমনයත් බිම්බිසාර රජුරෝ භාග්‍යතුන් වහන්සේව බැහැදකින්ට පළම්බුවෙන් ලස්ටි වනයේට පැමිණීමත් භාග්‍යතුන් වහන්සේ රජගහනුවට වැඩම කිරීමත් වේලුවනේ පිළිගැනීමත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාත් අඹලා තිබුණා. කපිල වත්තු ගමනං තත රතන චංකමං රාහුල නන්ද පබ්බජ්ජං ගානං ජේතවනස්සච අම්බත මූලේ පාටිහෙරං තවතින් සම්මෙදසනං දේවෝරෝණ පාටිරන්තර පංච සමාගමං මහා සමය සුත්තන්තං රාහුලෝ වාදමේවච මහා මංගල සුත්තං ච ධනපාල සමාගමං ආලවකං ගුලිමාල අපලාල දමනම් පිචේ පරායනක තස්මින් ආයුවස්සජනං තත කපිල වත්තුවට වැඩම වීමත් ශාක්‍යයන්ගේ මානෙ පිටින්ට අහසේ මැවුරුවන් සක්මණෙන් ප්‍රාතිහාරය දැක්වීමත් රාහුල කුමාරයා හා නන්ද කුමාරයා පැවිදි කිරීමත් ජේතවනයේ පිළිගැනීමත් ගණ්ඩබ්බ නැමැති අඹරුක මුල කරන ලද යමා මහ පෙළහරත් තෞතිසාවේ දහම් දෙසීමත් දෙව්ලොවෙන් සංකස්සයට බැසීමත් ශරීර තෙරුන් වහන්සේ විචාල ප්‍රශ්නයට දහම් දෙසීමත් කපිලවත්තු මහා වනයේදී වදාළ මහා සමය සූත්‍රයත් මහා රාහුලෝවාද සූත්‍රයත් මහා මංගල සූත්‍රයත් ධනපාල ඇත්රද මුණ ගැසීමත් ආලවක දමනයත් අඟුලිමාල දමනයත් අපලාල නාගරාජ දමනයත් පරායන වර්ගයා බ්‍රාහ්මණයන් ගැන විස්තරත් මාරයාගේ ඇරයුමින් චාපාල චෛත්‍යස්ථානයේදී ආශාත් හැරීමත් සූකර මද්දවක්කං සිංගේ වන්න යොගස්සච පසන්නෝදක පානංච පරිනිබ්බානමේවච දේව මනුස්ස පරිදේවං තේරේන පද වන්දනං දහනං අගිනිබානං තත් සක්කාරමේවච ධාතු විභංගං භෝනේන පසාද ජනකානිච යේ පුයේන කාරසිදාතකාන සුජාතිමා චුන්දරන් කරුවාගෙන් අවසන් දාණය පිළිගැනීමත් පිරිනිවන් පාන්ට වඩින අතරමඟ පුක්කුස වෙළඳ පුත්‍රයාගෙන් රම්පට වස්ත්‍ර පිළිගැනීමක් හොඳින් පෑදී ගිය පෙන් වැළඳීමක් පිරිනිවන් පෑමක් දෙයි මිනිසුන්ගේ හඬා වැළපීමක් මහා කස්සප මහරහතන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ ශ්‍රී පාදයන් අවසාන වශයෙන් වන්දනා කිරීමත් ආදාහන කෘත්‍යයත් දරසෑය නිවියාමත් එතනදී ධාතුන් වහන්සේලාට ලැබුණ පූජා සත්කාරත් දෝරබමුණා මුල්වේ ධාතු බෙදා දීමත් නිර්මාණය කළ පිරිසිදු වංශයක උපන් අපගේ තුටුගැමුණු මහරජුරුවෝ තවත් බොහෝ ප්‍රසාද උපදවන ජාතක කතාත් නිර්මාණය කෙරෙව්වා. වෙස්සන්තර ජාතකන්තෝ විතරේන නකාරේ තුසිතා පුරතෝ යාව බෝධිමණ්ඩං තතේවච වෙස්සන්තර ජාතකයේ විස්තර වශයෙන් කෙරෙව්වා. තුසිත දෙව්ලොවදී මනලෝපත ලබා බුදු බව ලැබීම පිනස දෙවියන්ගෙන් ලැබුණු ආරාධනාවේ පටන් බෝමැඩදී බුදු වීම දක්වාත් බෝසත් සිරිත අඹවලා තිබුණා. චාතුද්දසන්තේ චත්තාරෝ මහරජාටිතා අහං තෙත්තින්ස දේව පුත්තා ච පත්තින්ස ච කුමාරියෝ චතුද්දසන්තේ චත්තර මහරජාටිතා අහෝ තෙත්තින්ස දේව පුත්තාච පත්තින්ස ච කුමාරියෝ සතර දිසාවේ සතරවරන් දෙවි මහරජවරු අඹවා තිබුණා 33ක් වූ දිව්‍ය පුත්‍ර යන්වත් දෙතිසක් වූ දිව්‍යාංගනාවනොත් අඹවලා තිබුණා යක්කසේනාපති අටවේ සතිච තතෝපරි අංජලි පග්ගහා දේවා පුප්ප පුන්න ගටා තතෝ 28ක් වූ යක්ෂ සෙම්පතියම් වද ඊට උඩින් ඇදලි බඳ වන්දනා කරගෙන සිටන දෙවිවරුත් පිපී ගිය මල් පෙරව පුන් කලසුත් කරවා තිබුණා නච්චකා දේවතා චේව තුරිය වාදක දේවතා ආදාසකා දේවා පුප්පසකා ධරා තථා නටන්නා වූ දේවතාවියොත් තූර්ය වාදනය කරන්නා වූ දේවතාවියනොත් කැඩපත් අතින්ගත් දෙවිවරුත් පිපී ගිය මල් අතු අතින් ගත් දේවරුත් අඹලා තිබුණා. පදුමාදිගාහකා දේවා අඤ්ඤේ දේවාචනේකදා රතනග්ගිය පන්තේච ධම්මචක්කානමේවච පිපිගිය නෙළුම් මතින් ගත් දේවරුත් නොඑක් අයරින් සිටින්නා වූ දේවරුත් මණික් වලින් සරසන ලද කනුත් ඒ මත කළ ධර්ම චක්‍රයක්ද හදලා තිබුණා. කග්ගදරා දේව පන්ති දේවාපති දරා තථා තේසං සීසේ පංචහතා ගන්ධ තේලස්ස පූරිතා කඩුවතෙන්ගත් දේවරු පේලි වශයෙන් පාත්‍ර හිස මත තබාගත් දේවරුන්වත් අඹලා තිබුණා ඒ දෙවියන්ගේ හිස මත තිබූ පාත්‍රය රියන් පහක් පමණ විශාලයි. එය සුවඳ තෙලින් පුරවලා තිබුණා. දුකෝල වට්ටිකා පන්ති සදා පජ්ජලිතා අහෝ පලිකක් ගියේ චතොක්කන්නේ ඒකේ කෝච මහමනේ සිනිඳු දුහල්පට වස්ත්‍රයෙන් කළ පහන් වැටි ඒ සුවඳ පාත්‍රා මත දමලා හැම තිස්සෙම දැල්වෙමින් තිබුණා. සතර කොනේ අනර්ග වූ පළඟු කැටයමින් කළ එකක් එකක් පාසා කණු මත මහා මණික බැගින් තිබුණා. සුවන්න මණි මුත්තානං රාසියෝ වදිරස්සච චතුක්කන්නේ සුචත්තාරෝ කතාය සුම් පබස්සරා රන් මැණික් මුතු දිවමන්ති ගොඩවල් ඒ ධාතු ගර්භයේ සතර කොනේ තැබීමෙන් ප්‍රභාස්වර එළියක් නිකුත් වුණා. මේදවන්නක පාසානං විත්‍යං යේව උජ්ජලා විජ්ජතාපිතා සුද්ධාතු ගබ්බේ විභෝසිතා ඒ එළිය මේද වර්ණගල් බිත්තියෙහි වැඩි ධාතු ගර්භය තුල විදුලි එළියක් ඇතුළු වූවාක් මෙන් සෝභා සම්පන්න වුණා රූපකාය නෙත් සබ්බාන ධාතු ගබ්බේ මනෝරමේ ඝන කොට්ටි මහේ මස්ස කාරාපේසි මහේපතේ රජ්ජුරුව මේ මනරම් ධාතු ගර්භයේහි නිර්මාණය කළ හැම රූපයක්ම ඝන රත්නරණින් කෙරෙව්වා. කම්මා දිඨාය කෝ එත්ත සබ්බං සංවිදහි මං ඉන්දගොතෝ මාතේරෝ චල විඤ්ඤෝ මහාමතේ සත් අභිඥාලාභී මහණුවනති ඉන්දගොත මහරහතන් වහන්සේ මේ උතුම් ධාතු ගර්භයේ සියලු කටයුතු භාරව වැඩ සිට සියල්ල මැනවින් සම්පූර්ණ කොට වදාලා සබ්බං රාජිත්‍යා ඒතං දේවතානං ච විද්‍යා විද්‍යාරියානං ච අසම්බාධං පතිට්ඨිතං මේ ධාතු ගර්භයේ කෙරුණු සියලු නිර්මාණ සියලු පුද පූජා ද්‍රව්‍යයන් ආදී සෑම දෙයක්ම මහා පින්නති අපගේ දුටුගැමුණු රජ්ජරුවන්ගේ රාජ ඍදියනුත් දෙවියන්ගේ දිව්‍ය ඍදියනුත් රහතන් වහන්සේලාගේ අරහත් ඍදියනුත් කිසි බාධාවකින් තොරව සම්පූර්ණත්වයට පත් වුණා. තිත්තං තං සුගතං ච පූජිත තමං ලෝකුතමං නිතමං ධාතු තස්ස වෙච්චොන්නතං ජනහිතං ආසිතා පූජ්‍ය පුඤ්ඤන්තං සමමෙච්ච චේව මතිමා සත්තා ගුණාලංකතෝ තිත්තන්තං සුගතං වියස්ස මුනිනෝ ධාතුච සංපූජයේ අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ ලෝකයේ උත්තම වූ දෙවි මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වෙන යම් පිනක් ඇද්ද ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැපලි වලට කැඩී ගිය ධාතුන් වහන්සේලාත් ඒ ਸਰවච ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්තූප පිදීමෙන් රස කර ගන්නා වූ යම් පිනක් ඇද්ද? ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමානය. ඒ නිසා ශ්‍රද්ධාදී ගුණ ධර්මයෙන් යුක්ත තැනැත්තා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනසෙන් ධාතුන් වහන්සේලාටත් පූජා පවත්වන්නට ඕනේ. සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ ධාතු ගබ්බ රචනෝ නාම තින්සතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි රුවන්මැලි මහා සෑ ගර්භයේ නිර්මාණය කිරීම නම් වූ 30 වෙනි පරිච්ඡේදයයි